පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සෙනසුරාදා දින සවස අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන සජීවී ධර්මදේශනා සහ සාකච්ඡා මාලාවට අද දින පැමිණ පින්වත් ඔබ සැම සතුටින් පිළිගන්නවා. ගිය සතියේ අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අලුත් මාතෘකාවක් කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග අපිට අපිට හඳුන්වා දුන්නා. මේ සඳහා පාදක කොටගත්තේ සබ්බාසව සූත්‍රයයි. අද දින එහි දෙවැනි කොටස දේශනා කිරීමට අති ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමි. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. බුද්ධික මහත්මයා සිහිපත් කළ පරිදි අපි පසුගිය සතියේ ආරම්භ කළා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසක ඒ කියන්නේ පළමු කොටසේ දෙවන සූත්‍රය වන සබ්බාසව සූත්‍රය පාදක කොටගෙන කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව ඔස්සේ දේශනා සහ සාකච්ඡා පෙළක් ආරම්භ කළා. අපි පසුගිය සතියේ ඒ සබ්බාසව සූත්‍රයේහි තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කරන ආකාරය පිළිබඳව අපි කතා කළා. සබ්බාසව සංවර පරයායංගෝ භික්කවේ දේසිස්සාමි මහණෙනි නුඹලාට සියලු ආශ්‍රව ධර්ම ਸਰවාකාරයෙන් සංවර කරන ආකාරය දේශනා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. එතනදී අපි ආශ්‍රව ධර්ම කියන්නේ මොනවද කියලා කතා කළා. ඒ වගේම සංවර කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඒ වගේම පරයාය කියන්නේ කොමක්ද කියලා කතා කළා. කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියන ආශ්‍රව ධර්ම පිළිබඳවත් ඒවා සංවර කිරීම කියලා කියන්නේ අවම කිරීම හෝ දුරු කිරීම ප්‍රහාණය කිරීම කියන බවත් පරයය කියලා කියන්නේ ඒ පිළිබඳ වැඩපිළිවෙල කියන බවත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ සබ්බාසව සූත්‍රයේ එතෙන් පටන් බුදුරජාණන් වහන්සේ මේ කාරණා අනුපිළිවෙලින් දේශනා කරන ආකාරය මූලික වශයෙන් පැහැදිලි කරගන්නට. දැන් ඒ විදිහට තථාගතයන් වහන්සේ දේශනාව ආරම්භ කරලා ඉන් අනතුරුව දක්වනවා මහණෙනි මම නුවණින් දක්නහොට ආශ්‍රවයන්ගේ ශ්‍රය කිරීම දේශනා කරමි නොදන්නහොට නොදක්නහොට දේශනා නොකරමි ඒ කියන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දක්වනෝ මේ කාරණේ මේ සූත්‍ර දේශනාවේදී වගේම තවත් සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට වෙනත් සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ මේ කාරණය දක්වනවා චතුරාර්ය සත්‍ය ධර්මය දන්නා වූ දක්නා වූ කියන අර්ථයෙන්. මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරන්නේ යෝනිසෝ මනසිකාරය මෙයයි අයෝනිසෝ මනසිකාරය මෙයයි කියලා දන්නා වූ දක්නා වූ බව ඒ කාරණේ උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි කුමක් දන්නහුට කුමක් දක්නහුට ආශ්‍රව ෂය වේද යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද දන්නා වූ තැනැත්තාට දක්නා වූ තැනැත්තාට තමයි ආශ්‍රව ෂය කරන්නට පුළුවන්කම තියෙන්නේ එතකොට මූලික වශයෙන් උන්වහන්සේ ආරම්භ කරන්නේ සියලු ආශ්‍රව ධර්මයන් දුරු කරන්නා වූ ਸਰවාකාරයෙන් දුරු කරන්නා වූ ක්‍රමය ප්‍රතිපදාව මම දේශනා කරනවා කියලා ඉන්නනතුරුව ඒක අදාළ වෙන්නේ කාටද කාටද ඒක ප්‍රයෝජනවත් වෙන්නේ වැදගත් වෙන්නේ එහෙම නැත්නම් මේ කියන මේ දේශනා කරන කාරණේ ප්‍රගුණ කරන්නට සුදුසුකම් ලබන්නේ කවුද කියන කාරණේ තමයි ඊළඟට මේ පැහැදිලි කරන්නේ මෙන්න මේ සුදුසුකම තියෙන අයටයි මේ දේශනාව මේ ප්‍රතිපදාව ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. මොන සුදුසුකමද? දන්නා වූ දක්නා වූ තැනැත්තාට. මොනෝ දන්නා වූ තැනැත්තාටද මොනෝ දක්නා වූ තැනැත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තාට. මේ පිළිබඳවත් අපි තරමක් පහුගිය සතියේ කතා කළා. මේ ඉහතදිත් කතා කරලා තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම්කිසි කරුණක් පිළිබඳව ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් යුක්තව විමසා බැලීම. එතකොට සිහිය පවතින්නට ඕන නුවණ පවතින්නට ඕන. ඒ සිහියෙන් අරමුණ කෙරෙහි අවධානය යොමු කරන ආකාරයත් නුවණින් එහි හේතුඵල අර්ථානර්ථ નિවරදිව දකින ආකාරයත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා උද ආශ්‍රවය උපදිති උපන්නා උද ආශ්‍රවය වැඩෙති නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා උද ආශ්‍රවය නූපදිති උපන්නා උද ආශ්‍රවය ප්‍රහීන වෙති ඒ කියන්නේ දැන් මෙතන තථාගතයන් වහන්සේ අවධාරණය කරන්නේ සිහිනුවන එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයනේ. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් තොරව යමක් මෙනෙහි කරන තැනත්තාට මේ වෙනකොට ඉපදිලා නැති ආශ්‍රව ධර්මත් ඒ තැනත්තාට උපදිනවා. ඒ වගේම දැනට ඉපදිලා තියෙන ආශ්‍රව ධර්ම ඒ තැනත්තාට තව තවත් වර්ධනය වෙනවා. කාටද නුවණින් මෙනෙහි නොකරන ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව කල්පනා කරන තැනැත්තාට අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන තැනැත්තාට යම්කිසි කෙනෙක් නුවණින් කල්පනා කරනවා නම් කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් කල්පනා කරනවා නම් එබඳු තැනැත්තාට උපන්නා වූ ආශ්‍රව ධර්මය ප්‍රහාණය වෙනවා නූපන්නා වූ ආශ්‍රව ධර්මය නූපදීම පවතිනවා කාමාශ්‍රව භවආශ්‍රව දික්ඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම දැනට යමක් ඉපදිලා තියෙනවා නම් ඒවා දුරු වෙනවා ඒ වගේම යමක් උපදින්නට ඉඩකඩ තියෙනවා නම් ඒවා නූපදීම පවතිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊළඟට තථාගතයන් වහන්සේ දැන් අපි මේ සූත්‍ර දේශනා පාදක කොටගෙන කරන මේ සාකච්ඡාවට අපි මාතෘකාව හැටියට තියාගත්තේ Uh, කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග. එතකොට ඒ එහෙම නම් කරන්නට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කෙලස් දුරු කරන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ ආශ්‍රව ධර්ම දුරු කිරීම සඳහා උපාය මාර්ග හතක් මේ සූත්‍රයේදී දේශනා කරනවා. එතකොට ඒ පිළිබඳව තමයි ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි uh, සෝවාන් මගඵල නුවණින් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. ඒ කියන්නේ අත්තිභික්කවේ ආසවා දස්සනා පහතප්පා. මහණෙනි සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත ප්‍රඥා දර්ශනේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවා. ඊළඟට අත්ති ආසවා සංවරා පහතප්පා. සති සංවරයෙන් යුක්තව. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව. අපි දැන් පහුගිය සතියේ කතා කළානේ සංවරයන් කිහිපයක් පිළිබඳව. සිහියෙන් සංවර වෙනවා ප්‍රඥාවෙන් සංවර වෙනවා වීරයෙන් සංවර වෙනවා මේ විදිහට එතකොට මෙහි මුලින්ම කියන්නේ අත්තිභික්කවේ ආසවා සංවරා පහතබ්බා සති සංවරයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා ඊළඟට අත්ති ආසවා පටිසේවනා පහද පහතබ්බා ඥාන සංවරයෙන් එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවා. අත්ති ආසවා අධිවාසනා පහතබ්බ. ඉවසීම් සංඛ්‍යාත ශාන්ති සංවරේ. ශාන්තිය කියන්නේ ඉවසීමයි. එතකොට ඉවසීම් සංඛ්‍යාත ශාන්ති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවා. ඊළඟට අත්ති ආසවා අධිවාසනා පහතබ්බා. ඒ වගේම ඒ අධිවාසන පහතබ්බා කියලා කියන්නේ ඒ ශාන්ති සංඛ්‍යාත ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම. ඊළඟට අත්‍යාසව පරිවර්ජන පහතබ්බා. සීල සංවර සංඛ්‍යාත පරිවර්ජනේ. එතකොට සීලේ මූලික කොටස තමයි දුරු කිරීම, නොකල යුතු දේවල් නොකිරීම. ආශ්‍රව ධර්ම වැඩෙන්නට හේතු වෙන දේවල් බැහැර කිරීම, ඒවයින් දුරු වීම. එතකොට මේ සීල සංවර සංඛ්‍යාත දුරු කිරීමෙන් බහැර කිරීමෙන් දුරු කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවා ඊළඟට අත්ති ආසවා විනෝදනා පහතබ්බා වීර්ය සංඛ්‍යාත විනෝදනේ එතකොට බාහිර කාරණා බහැර කිරීම කියන තන සීල සංවරයේ හැටියට මෙතන මූලික වශයෙන් කතා කරනවා මානසික වශයෙන් පවතින කාරණා දුරු කිරීම වීර්ය සංඛ්‍යාත විනෝදනයේ හැටියට දක්වනවා. එතකොට බාහිරින් අපේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රයන්ට ගෝචර වෙලා අපේ ක්ලේශ ධර්මයන් මතුවෙන්නට හේතු වෙන කාරණා අපි බැහැරින්ම දුරු කළ යුතුයි. එතන තමයි අපි සීලය තුලින් සිද්ධ කරන්නේ. දැන් අපි අහලා තියෙනවානේ අනුසය පරිඋත්ථාන ව්‍යතික්‍රමන කියන අවස්ථා තුනෙන් ව්‍යතික්‍රමන අවස්ථාව අර ඉන්ද්‍රියන් ඔස්සේ කායිකව වාචිකව ක්ලේශ ධර්මයන් සක්‍රිය වෙන අවස්ථා පාලනය කරන්නේ සීල සංවරය. දැන් මේ වීර සංවරයෙන් පාලනය කරන්නේ පරිඋත්ථාන අවස්ථාව. ඒ ක්ලේශයන් අවදි වෙන අවස්ථාව, මතුවෙන අවස්ථාව. ඒ මතුවෙන අවස්ථාවේදී දැනගෙන එය වීරයෙන් දුරු කළ යුතුයි. ඒක තමයි මෙතන විනෝදනා පහතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අත්ති ආසවා භාවනා පහතබ්බා. ඒ වගේම භාවනාවෙන් ප්‍රහීන කළ යුතු, දුරු කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවා. මේ මේ காரணා හත තමයි මේ ආශ්‍රව දුරු කළ යුතු උපාය මාර්ග හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පහුගිය සතිය අපි කතා කළා මෙතන කියවෙනවා සංවරයන් පහක් කියවෙනවා. සති සංවරය, ඥාන සංවරය, ඊළඟට ශාන්ති සංවරය, සීල සංවරය සහ වීර්ය සංවරය. එතකොට මේ සංවරය කියලා කිව්වේ මොකක්ද? දුරු කිරීම, ප්‍රහාණය කිරීම, අහෝසි කිරීම කියන අදහස. එතකොට ඒකට තව කරුණු දෙකක් මුලින් සහ අගින් එකතු වෙලා තියෙනවා. දස්සනා පහතබ්බා භාවනා පහතබ්බා. එතකොට දස්සනා පහතබ්බා කියලා කියන්නේ සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත සම්මා දිට්ඨිය ප්‍රහාණය කළ යුතු ක්ලේශ ධර්ම භාවනා පහතබ්බා කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම බොජ්ජංග ධර්ම වර්ධනය කිරීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම. එතකොට මෙන්න මේ විදිහට තමයි ක්‍රම 7කින් බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රව ධර්ම දුරු කිරීම පිළිබඳව මේ සූත්‍රයේදී මූලික වශයෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ මෙහිදී දක්වනවා කොහොමද Uh, දැන් පළවෙනි කාරණේනේ සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත දර්ශනයෙන් කෙලස් ප්‍රහාණය කරන ක්‍රමය. එතකොට බුදුරජාණන් වහන්සේම නැවත විමසනවා මහණෙනි කවරාකාරයෙන්ද ඒ දර්ශනයෙන් කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නේ? Uh, කතමේච භික්කවේ ආසව දස්සනා පහතබ්බා. කෙබඳු ආශ්‍රව ධර්මද ඒ දර්ශනයෙන් සෝවාන් මාර්ගඥානයේ නැමැති සම්මා දිට්ඨියෙන් ප්‍රහාණය කළ යුතුය. එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකයේහි බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ ධර්මයේහි අදක්ෂ වූ ආර්ය ධර්මයේහි නොහික්මුණා වූ බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මයේහි අදක්ෂ වූ අසත් සත්පුරුෂ ධර්මයේහි නොහික්මුණු අශෘතවත් ප්‍රතඥ තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදන්නා හෙතෙමේ යම් ධර්මයක් මෙනෙහි නොකළ යුත්තාහුද ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. එතකොට දැන් මේ කෙමඳු කෙනෙක් ගැනද මේ මූලික වශයෙන් කියන්නේ ආර්යයන් වහන්සේලා දකින්නට ලැබිලා නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහන්නට ලැබිලා නැහැ. ඒ ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. එතකොට ඒකම සත්පුරුෂ කියන වචනෙනුත් කියනවා සත්පුරුෂයන් බුදුරු වැනි රහතන් වහන්සේලා වැනි සත්පුරුෂෝ ඇසුරු කරන්නට ලැබිලා නැහැ. ඇසුරු කරන්න නොලැබුණත් උන්වහන්සේලාගේ ධර්මයවත් අහලා නැහැ. ඒ වගේම මේ ධර්මය අහලා නැති නිසා ඒ ධර්මයේහි හික්මිලා නැහැ. එතකොට ඒබඳු කෙනා දන්නේ නැහැ ඇත්තටම මෙනෙහි කළ යුතු දේ කුමක්ද මෙනෙහි නොකළ යුතු දේ කුමක්ද කියලා. ඒත නැත්තා මෙනෙහි කරන්න ඕන දේවල් මෙනෙහි නොකර සිටිනවා මෙනෙහි නොකරන්නට ඕන දේවල් මෙනෙහි කරනවා දැන් අපිට පේනවා දැන් බුදුවරුන්ගෙන් දහම් බුදුරජාණන් වහන්සේ අපට මේ ජීවිතේ මුණ ගැහුනේ නැතත් අපි මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සද්ධර්මය අපට අද අහන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අහන්නට අවස්ථාව ලැබිලා ඒ ධර්මයේ නිතර නිතර අහන බෞද්ධව පවා සමහර වෙලාවට අර මෙනෙහි නොකල යුතු කරුණු මෙනෙහි කරනවා මෙනෙහි කළ යුතු කරුණු මෙනෙහි කරන්නේ නැතුව ඒ කුමක් නිසාද ඒ එයට සමහර විට දැනුමක් තියෙනවා වැටහීමක් තියෙනවා මෙන්න මේවා මෙනෙහි නොකල යුතුයි කියලා නොකල යුතුයි කියලා දැනුමක් තිබ්බට ඒ ආර්ය ධර්මෙහි හික්මිලා නැහැ එහි යෙදිලා නැහැ දැන් ඔතන තමයි අපි ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රධාන ගැටලුව ගිහි පැවිදි අපි හැමදෙනාටම තියෙන ගැටලුව. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා බුද්ධ ආදී සත්පුරුෂයෝ අපි සාංශාරික වශයෙන් ඍජුව අපිට මුණ ගැහිලා ඇති අපි උන්වහන්සේලා දැකලා බණ අහලා ඇති. නමුත් මේ ජීවිතේ අපට ඒ සම්මා සම්බුදවරු මුණ ගැහින්නේ නැහැ මේ ජීවිතේ. මොකද බුදුරජාන් වහන්සේ පිරුණාන් පාලා නිසා. ඒතර රහතන් වහන්සේ නමක් මුණ ගැහෙනවද නැද්ද කියලා අපට හඳුනා ගන්නට බොහෝ කොට අපිට පහසු නැහැ. ඉතින් එහෙම වුණයි කියලා අපිට කලබල වෙන්නට දෙයක් නැහැ. ඒ ආර්යයන් වහන්සේලා ඒ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා විසින් දේශනා කළ සද්ධර්මය ඊටාම පැහැදිලිව ප්‍රකටව ජීවමානව අපට ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සැලසিলা තියෙනවා. නිර්මල බුදුදහම. එතකොට ඒ නිසා ආර්යයන් වහන්සේලා දකින්න නොලැබුණා වුණත් අපිට දෙවනි කාරණය සම්පාදනය වෙලා තියෙනවා. දෙවැනි කාරණය සම්පාදනය වුණාට ආපහු තුන්වෙනි කාරණය අපි ගොඩක් දෙනෙකුගෙන් බොහෝ අවස්ථාවල ගිලිහිලා යනවා. මොකක්ද? ඒ ආර්ය ධර්මයේ හික්මීම. එතකොට එතන ඒ තියෙන දුර්වලකම නිසා හුඟක් දෙනා මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරනවා මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු තමන්ට සමීපතම ඥාතිවරේ ගොඩාක් ඇලුම් කරන කෙනෙක් මිය යනවා. දැන් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද අනිත්‍ය ධර්මය අපි අහලා තියෙනවා. මරණය පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ මරණය පිළිබඳව අපි දැනගෙන තේරුම් අරගෙන තියෙනවා. එහෙම තිබුණා වුණාට දැන් අර සමීපතම ඥාතිවරයා තමන්ගේ ආදරණීය පුද්ගලයා අභාවයට ගියාම අපේ මනසට යම් කම්පනයක් ඇති ඒ කම්පනය නිසා අපි එතන ඉඳලා මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැතුව මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරන්න පටන් ඒ කියන්නේ දැන් එතන හැබෑවට මෙනෙහි කළ යුත්තේ මොනවද? ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ අනිත්‍ය ධර්මය. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නිසානේ. සබ්බේ ධම්මා අනාත්තා මේ සියල්ල අනාත්මයි. අපේ රුචිකත්වයට අනුව අපේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ. ඒක නේද මේ සිද්ධ වෙන්නේ. එතකොට තමන්ගේ පංචස්කන්ධයවත් තමන්ට ඕන විදිහට පවතින්නේ නැහැ. අනුන්ගේ පංචස්කන්ධයත් කොහොමද තමන්ට ඕන විදිහට පවතින්නේ? මේ විදිහට ඒ අනිත්‍ය ධර්මය අනාත්ම ධර්මය ඒ වගේම හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ධර්ම ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වූ තැන නිරුද්ධ වෙනවා මේ විදිහට අර ආර්යයන් වහන්සේලාගේ දහම අපි මේ බඳු අවස්ථාවන්හිදී සිහි කරන්නට ඒ ගැන මනස යොමු කරන්නට එහෙම සිහි කරනකොට යොමු කරනකොට මනස යොමු කරනකොට තමයි අපේ මනසේ අර ආශ්‍රව ධර්ම අවිජ්ජාශ්‍රවේ, ditthි ආශ්‍රවේ ඒවා යටපත් වෙන්නේ එතකොට එහෙම නැත්තම් අවිද්‍යාශ්‍රවය වැඩෙනවා. දිට්ඨි ආශ්‍රවය. දිට්ඨි කියලා කිව්වේ සක්කාය දිට්ඨිය ඇතුළු සියලුම වැරදි වැටහි අපේ මනස තුල වැඩෙන්නට පටන් ගන්නවා. ඇයි අර අවිද්‍යාව නිසා. ඉතින් ඒවා දුරු කරන්නට නම් අපි මේ පිළිබඳව නුවණින් කල්පනා කරන්නට ඕන. ආරයන් වහන්සේලාගේ දහමට අනුව. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි කෙනෙකුගේ මල ගෙදරකට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා පාංශකූල වෙලාවේදී ඉතින් ওই විදිහට ආර්ය ධර්මයේ පිළිබඳව අර ශෝකී පිරිසට සිහිපත් කරලා දෙනවා. නැවත නැවත. එතකොට අර පිරිස අර අඬාගෙන වැළපීගෙන කෑ ගහගෙන ඉන්න අය අර ධර්මයට ඇහුම්කන් දෙනකොට ඒ ධර්මයට අනුව සිතනකොට අර හැඬීම් වැළපීම් නවතිනවා. නවතිලා සංසුන් වෙනවා. යථා තත්ත්වයටපත් වෙනවා. පත් වෙලා බොහොම සැහැල්ලු තත්වයකට එනවා. හැබැයි ඊට පස්සේ ආපහු අර ගිහි කතා වාරය ආවහම අර ගිහි භවතුන් කරන කතාවලදී අනේ තාම වටිනා කෙනෙක් අපිට නැති වුනේ මේ අකාලේ මැරුණ අපිට ලොකු පාඩුවක් ඉස්සර ඉන්න කාලේ මෙහෙමයි කටයුතු කළේ මෙහෙමයි අපිත් එක්කලා හරීම සෙනෙහසින් හිටියා දැන් මේ පහනක් නිවුණා වගේ අපිට දැන් ලොකු මේ අතක් කැඩුනා වගේ සම්පූර්ණ ලොකු පාඩුවක් අපට සිද්ධ වුණේ. අපි කවුරුවත් හිතුවේ නෑ මෙහෙම මැරෙයි කියලා. එතකොට මේ තව බොහෝ කාලයක් ඉඳ තිබිච්ච කෙනෙක්. එතකොට මේ අසත්පුරුෂයෝ උණුතරන් සමාජයේ ජීවත් වෙනවා. මේ වගේ සත්පුරුෂයෝ තමයි ඉක්මනට මේ ලෝකෙන් සමුගන්. දැන් ඕන්න ඔය විදිහට අර මෙනෙහි නොකල යුතු කාරණා ගොන්නක් ආයෙ මතු කරනවා. මතු කළාට පස්සේ අර නිවසියන් ආපහු ව්‍යාකූල වෙලා ආපහු හඬන්න වැළපෙන්න පටන් ගන්නවා. කඳුළු සලන්නට පටන් ගන්නවා. දැන් මේ මොකද්ද? දැන් මේ ආර්ය ධර්මයේ අහපු නැති අය නෙමෙයි. ආර්ය ධර්මය අහලා තියෙනවා ඒ වෙලාවෙත් ස්වාමින් වහන්සේලා විසින් ඒවා සිහිපත් කරනවා ඒ සිහිපත් කළාට ඒවා පිහිටලා ඉන්න බෑ ඒ ඒවා තමන්ගේ ජීවිතේ ප්‍රගුණ කරලා නැහැ ප්‍රගුණ කරලා නැති නිසා නිවැසියන්ටත් එහි පිහිටන්නට බෑ ඒ වගේම අර සහායට එන හිතවත් කියන අයටත් එහි පිහිටන්නට බෑ එහෙම වෙනකොට ආපහු අර ආශ්‍රව ධර්ම අවිද්‍යා ආශ්‍රවේ, ditthi ආශ්‍රවේ මේවා වැඩෙන්නට ගන්න. ඊළඟට කාමාශ්‍රවයත් වෙනවා. කාම කියලා කියන්නේ බලාපොරොත්තු, කැමැත්ත. ඒ තැනත්තා බොහෝ කාලයක් හිටියානම් හොඳයි. තව කාලයක් අපිත් එක්ක ජීවත් වුණා නම් හොඳයි. එතකොට මේ කාමාශ්‍රව. එතකොට භවආශ්‍රවේ පැවතීම පිළිබඳ අපේක්ෂා කරනවා. ජීවත් වීම පිළිබඳ අපේක්ෂා කරනවා. එතකොට දැන් මැරිලා ඉවරයි. ඉවර වුණාට අපේ ශෝක දුක නවතින්නේ නැහැ. අපේ ආශ්‍රව ධර්ම වැඩෙන එක නවතින්නේ නැහැ. ඇයි නොමෙනෙහි කල යුතු ආකාරයෙන් තමයි මෙනෙහි කරන්නේ. අර සිහි කරන්න ඕන කාරණා සිහි කරන්න. ඒවා නොදැන නෙමෙයි. ඔබ දන්නවා අහලක් තියෙනවා, හිතලක් තියෙනවා. හැබැයි ඇයිද අර්බුදය ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන දෙක තේරුම් අරගෙන අයෝනිසෝ මනසිකාරය යටපත් කරලා යෝනිසෝ මනසිකාරය මතු කරගන්නට දක්ෂ නැහැ. ඒ කියන්නේ මේ පැමිණි කාරණේ පිළිබඳව සිහියෙන් නුවණින් ආර්ය ධර්මයට අනුව සිහි කරන්නට දක්ෂ නැහැ. එහි පිහිටලා නැහැ. ඒ නිසා අර්බුදයක් මතු වුනහම ඒ දන්නා දහමත් යටපත් වෙනවා. දැන් අර සාමාන්‍ය කතා විවාහරෙදි කියන්නේ ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි. ඇයි ඒ ප්‍රශ්නේ අනුන්ගේ වුණාම අපි ඒක භුක්ති විඳින්නේ නැහැ. අපි ඒකේ ගිලෙන්නේ නැහැ. අපි ඒකේ එල්බ ගන්නෙ නැහැ. අපි ඒකේ කොටස්කරුවෙක් වෙන්නේ නැහැ. අපි පිටින් ඉඳලා බලනකොට අපිට තාම හොඳට ඒකේ හේතුඵල පේනවා. ඒ අර්බුදේ මතුනේ කොහොමද කියලා පේනවා. ඒක වෙනස් කරන්න ඕන හැටි පේනවා. ඒ සඳහා පිළිපදින්න ඕන හැටි පේනවා. එතකොට ගැටලුව ගැටලුවට හේතුව ඒ නිදහස් වීම ඒ සඳහා මාර්ගය මේවා ඊටාම දාර්ශනික විදිහට ධර්මානුකූල විදිහට අපට අනිත් අයට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්. ඇයිද? අපි මේ ගැටලුවේ කොටස්කරුවෙක් නොවන තාක්කල්. අපි මේ ගැටලුව භුක්ති නොවිඳන තාක්කල්. ප්‍රශ්නය තමන්ගේ වෙච්ච ගමන් ගැටලුව තමන්ගේ වෙච්ච ගමන් අර දාර්ශනික බව ධර්මානුකූල බව ඇයිද ගිලිහිලා යන්නේ? අපි මේ ප්‍රශ්නේ කොටස්කරුවෙක් වෙනවා. ඒක භුක්ති විඳිනවා. ඒකේ ගිලෙනවා. මුසපත් වෙනවා. ඇයි ඒ යෝනිසෝ මනසිකාරයෙන් නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුන්ගේ ප්‍රශ්නේ දිහා අපි දාර්ශනිකව බලන්න වගේ අනුන්ගේ ප්‍රශ්නේ දිහා අපි ධර්මානුකූලව බලන්න වගේ ප්‍රශ්නය තමන්ගේ කරගන්නේ නැතුව බලන්නට පුළුවන් ප්‍රශ්නය තමන්ට අදාළ වෙන්නට පුළුවන්. හැබැයි ඒකේ ගිලෙන්නේ නැතිව, ඒකේ කොටස් කරුවෙක් වෙන්නේ නැතුව, ඒක භුක්ති විඳින්නේ නැතිව, ඒ මුසපත් වෙන්නේ නැතිව සතිය උපදවා ගන්නට පුළුවන් නම් සම්පජඤ්ඤය උපදවා ගන්නට පුළුවන් නම් අන්න එතන තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට නුවණින් මෙනෙහි කරන්නේ. සිහියෙන් සහ නුවණින්. සිහියෙන් සහ නුවණින් මෙනෙහි කරනකොට ඒ තනත්තාට ආර්ය ධර්මයට අනුව ආර්ය දර්ශනයට අනුව ඒ කාරණේ දිහා බලන්නට ඊටාම සුදුසුකම Tamanගේ මනසේ ගොඩනැගෙනවා. දැන් පටාචාරා වගේ කෙනෙක් ගත්තාම මූලික වශයෙන් ඇය ආර්ය ධර්මයේ පිළිබඳව අහලා දැනගෙන විචක්ෂණ වූ කෙනෙක් කියන බවක් සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඇය තමන්ගේ සැමියාගේ මරණය, දරුවන්ගේ මරණය, මව්පියන්ගේ මරණය, තමන්ට වෙච්ච අලාභය පිළිබඳව ඇය අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා තමයි අවසානයේ උම්මත්ත කළේ. ඉතින් ඒක අපිට තේරුම් ගන්නට පුළුවන් ඇයට ධර්මයේ පිළිබඳ සංඥාවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි එහෙම වුනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ නිවැරදි මඟ පෙන්වුවට පස්සේ සිහිය උපදවාගෙන නුවණ උපදවාගෙන කාරණයක් දිහා බලන හැටි. නැගණියනේ සිහිය පිහිටුවා ගන්න. බුදුරජාණන් වහන්සේ එහෙමයි උපදෙස් දෙන්නේ. ඒතොර සිහිය පිහිටුවාගෙන නුවණ පිහිටුවාගෙන ඒ කාරණය දිහා බලනකොට ඊටාම ධර්මානුකූලව එය විවරණය කරගන්නට ඇය සමත් වෙනවා. ඉතින් අපි ගොඩක් දෙනාට වෙලා තියෙන්නේ අපිට ගොඩක් ධර්ම කරුණු අහලා තිබුණා. උනත් අපිට ධර්මානුකූලව මෙනෙහි කරන්නට නොහැකි වෙනවා අපි යෝනිසෝ මනසිකාරයෙන් ඒ දිහා නොබලන නිසා. ඉතින් අපිට යෝනිසෝ මනසිකාරය උපදවා ගන්නට දැන් පටාචාරාවට උනත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිය නිසා තමයි උන්වහන්සේගේ මාර්ගෝපදේශය ඒ වෙලාවේ මනස අවදි කරගන්නට සහාය වුණේ. ඒ වගේ අපට උනත් කොච්චර ධර්මය අහලා තිබුණා උනත් එය පුහුණු කරගෙන මදිනම් ඒ වෙලාවට කම්පනයක් පීඩාවක් මානසික ව්‍යාකූලත්වයක් ඇති වුණොත් අපි අපට නිවැරදිව ධර්මානුකූලව විග්‍රහ කරගන්නට ශක්තිය නැතිනම් එබඳු අවස්ථාවල අපට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා ධර්මානුකූලව ආර්යයන් වහන්සේලාගේ ධර්මයට අනුව ආර්ය දර්ශනයට අනුව ඒවා පිළිබඳව ටිකක් කතා බහ කරන්න සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒ සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙක තුලින් යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටන්නට පුළුවන් එනිසයි සෝවාන් වීම සඳහා මේ කරුණු හතර පදනම් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අංග බවටපත් වෙනවයි කියලා මොකක්ද සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ ඒ තුලින් ජනිත කරගන්නා වූ යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්ති. එතකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදෙන්නට නම් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය උපදින්නට නම් සද්ධර්මය සිහිපත් වෙන්නට ඕන. සද්ධර්මය අසන්නට නම් සත්පුරුෂ ආශ්‍රයක් තියෙන්නට ඕන. ඒ නිසා මේ කරුණු එකින් එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ටිකෙන් ටික පුහුණු කරන්නට ඕන අපිට තනියෙන් ඒ ධර්මය සිහි කරගන්න හයිය නැතිනම් එබඳු අවස්ථාවල අපි සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක්වත් මුණ ගැහෙන්නට ඕන අඩුම තරමේ. මීට පෙර දිනකත් අපි සිහිපත් කළා මීට වසර 20කට විතර ඉහතදී අපේ මව්පියන්ට සැලකීම පිළිබඳව අපි ඊටාම දැඩි අදහසක හිටියා ඒගොල්ලන්ට ඊටාම හොඳට සත්කාර කරන්නට ඕන ඒක මගේ වගකීමක්. ඒතර මම පැවිදි වෙලා ඉන්න නිසා මට වැඩිමහල් අයියට ඒ කටයුතු කරන්නට කියලා අපි යොමු කළා. ඉතින් අයියත් ඒ වගේම විවාහ වුණු අක්කත් ඒ අය ඊටාම හොඳට ඒ කටයුතු කළා. නමුත් ඒව එහෙම කෙරෙන්නේ නැහැ කියන විදිහේ ආරංචියක් මගේ මනසට වැටුනහම ඒක පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා වෙනුවට අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට මම පෙළඹුණා. දැන් ඇත්තටම මේ කියන මේ ඇහෙන කතාව මේ කියන කතාව ඇත්තද නිවසේ සැබෑවට සිද්ධ වෙන දේ මොකක්ද කියලා සොයන්න බලන්න ගියේ නෑ. ਵਿਚාරපූර්වක උනේ නෑ. ඒ වෙනුවට කලේ එහෙමනම් මම මොකද්ද කරන්න ඕන කියලා එතනින් එහාට අර සහෝදරයා පිළිබඳවත් සහෝදරිය පිළිබඳවත් ද්වේෂමූලිකව ඊළඟට මා පිළිබඳව මමත්වයෙන් මම මේ ටික මේ මේ විදිහට කරන්න ඕන ඊළඟට අවිද්‍යාශ්‍රවය මතු කරගෙන ditthියාශ්‍රවය මතු කරගෙන ඒ පිළිබඳව කල්පනා කරේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව අර හැඟීම් වශයෙන් මේ ප්‍රශ්නය මනසින් භුක්ති විඳා එතකොට මමම හිතනවා දැන් ගෙදර මෙහෙම මෙහෙම ඇති අම්මට තාත්තට සලකන්නේ නැතුව ඒගොල්ලෝ මෙහෙම පීඩා විඳින. එතකොට ඒ ඔක්කොම මගේ මම මවා ගන්න කාරණා. එතකොට එහි ගිලෙනවා. නැවත නැවත ඒ ගැනම කල්පනා කරනවා. එතකොට ද්වේෂය උපදින. ඊට පස්සේ ද්වේෂයෙන් යුක්තව නැවත ප්‍රශ්නේ දිහා බලන. එතකොට තව ටිකක් ඒ ආවේගය මතුවෙනවා. ඊට පස්සේ ආවේගයෙන් යුක්තව මේකට ප්‍රතිකර්ම හොයනවා. එතකොට මට පෙනෙන දේ තමයි අයියයි අක්කයි දෙන්නම වැරදිකාරයෝ. ඒගොල්ලෝ මේකට දඬුවමක් ලබන්න ඕන. එහෙමනම් ඒගොල්ලෝ ගෙදරින් බැහැර කරලා මම ගිහිල්ලා ගෙදර නැවතිලා පිටුසිකාගෙන ඇවිදින් අම්මටයි තාත්තටයි සලකන්න ඕන. මේ විදිහට තාම බරපතල විදිහට එතකොට මගේ මනස විසින්ම යෝජනා කරනවා නෑ ඒක හොඳ නෑ ඒක පව්කමක් නෑ පව්කමක් වුණාට කමක් නෑ අම්මා වෙනුවෙන් අම්මයි තාත්තයි වෙනුවෙන් මම ඒක කරන්න ඕන. එතකොට මට සිහිපත් වෙනවා නැවත දැන් ඔය ඔය විදිහෙන් අපි හැඟීම් වලට වහල් වෙලා ප්‍රශ්නයක් භුක්ති විඳිනකොටත් විටින් විට අපට සිහිය අවදි වෙනවා. මොකද හැමතිස්සෙම අපට අඛණ්ඩව අකුසල් සිත් මතුවෙනවයි කියලා නියමයක් නැහැ. විටින් විට ඔය අතරතුරේ අපට අර අහලා තියෙන දහම් කරුණු ප්‍රගුණ කරලා තියෙන දහම් කරුණු ඒවා සිහිපත් වෙන්නත් පුළුවන්. නමුත් සිහිපත් වුණාට අපි ඒවට ඉඩ දෙන්න සූදානමක් නැහැ. දැන් මගේ මනස විසින්ම නැවත යෝජනා කරනවා එහෙම කරන එක හොඳ නැහැ. ඒක පාපයක් නෑ පාපයක් වුණාට කමක් නෑ මම ඒක කරනවා කියලා නැවත මනස දැඩි වෙනවා. ඒ අර හැඟීම්බර භාවය නිසා. ඊට පස්සේ මට කල්පනා වුණා හරි අයියා අක්කයි වරදක් කළා දැන් ඒගොල්ලන්ට පොඩි අතදරුවෙක් ඉන්නවා ඒගොල්ල ඒ අතදරුවත් එක්කලා ඒගොල්ලෝ ගෙයින් දොට්ට දමන එක නම් අපාගත වෙන පාප කර්ම. එතකොට මගේ මනස විසින් යෝජනා කරනවා නෑ අපාය ගියත් කමක් නෑ අම්මයි තාත්තයි වෙනුවෙන් මම එහෙම කරනවා. දැන් මේ විදිහට එන්න එන්න මනස සීමා සම්මුති ඉක්මවා යන තත්වයට පැවිද්දෙකුට අයෝග්‍ය තත්වයට සාමාන්‍ය මිනිස්සෙකුටවත් නොගැලපෙන මට්ටමට මනෝභාවයන් ක්‍රියාත්මක වෙනකොට මම කල්පනා කළා දැන් මේ එන තත්වය හොඳ නැහැ මම ඉක්මනට මම ඉන්න කුටියෙන් පිට වෙලා මම ගියා නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න අපේ කිරියෝරු ධම්මානන්ද නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න මුණ ගැහෙන්න ගිහිල්ලා මම උන්වහන්සේට කිව්වා අපේ ගෙදර මෙන්න මේ වගේ ගැටලුවක් මතුවෙලයි ඒතර උන්වහන්සේ ඒක ගානකටවත් ගත්තේ නැහැ hina වෙලා කිව්වා. ඉතින් ඔය ගෙවල් වල වගේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් නැන්දම්මලා ලේලිලා අතර. ඕවා ඉතින් දෙගොල්ලම ගෙන්නලා පොඩ්ඩක් උපදේශයක් දුන්නාම කාලයාගේ ඇරෑමෙන් ඔවුනුන් තීරුම් අරගෙන ওই ප්‍රශ්න අකාමකා වෙලා යයි. ඒවා ඉතින් ඔච්චර ගණන් ගන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ hina වීගෙන කියලා පැත්තකට ගියා. ඉතින් මේක මට තද කම්බුල් පාරක් ගැහුවා වගේ වුණා. ඒ මොකද දැන් ඔය වෙනකොට මම පැවිදි වෙලා අවුරුදු 10ක් විතර වගේ වෙනවා. එතකොට ඔය මුළු අවුරුදු 10 මුළුල්ලේම මම අනිත් අයගේ පෞල් ජීවිතවල ප්‍රශ්නවලට මම හුඟක් උපදෙස් දීලා තියෙනවා. ඊටාම ධර්මානුකූලව, ඊටාම දාර්ශනික විදිහට ඒ ප්‍රශ්න උද්ගත වෙන හැටි හේතුඵල වශයෙන් පැහැදිලි කරලා දීලා ඒවැ හේතු පෙන්නලා දීලා ඒවා වෙනස් කරගන්න හැටි කියා දීලා ඒකට පිළිපදින්න ඕන විදිහ කියා දීලා හුඟක් පෞල් ජීවිතවල ඇති වෙලා තියෙන අර්බුද සමනය කරන්නට මම මාර්ගෝපදේශ සපයලා තියෙනවා. ඒ මොකද අර ප්‍රශ්නේ අනුන්ගේ වෙන තාක්කල් උත්තර දාර්ශනික නිසා. හැබැයි දැන් මට අදාළ විදිහට මේ ප්‍රශ්නයක් මතුවෙනකොට අදාළයි කියලා මම හිතන නිසා එතකොට මේ ප්‍රශ්නේ මතුවෙනකොට අර දහම, අර ප්‍රඥාව, අර දාර්ශනික බව මොකුත් නැහැ. එතකොට කෙලින්ම ප්‍රශ්නෙට බැහැලා විඳිනවා. ඒ කොටස් කරුවෙක් වෙලා. ඊළඟට අයෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් තොරව ඒ ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට ආවේග මත වෙනට ආවේග මත ඉඳගෙන උත්තර හොයනවා. මේ විදිහට එක විනාඩි කීපයක් ඇතුළත එදා මට වැටහිච්ච දේ තමයි විනාඩි 10ක් 15ක් ඒ විදිහට අයෝනිසෝ මනසිකාරයෙන් හැඟීම්overline ආවේගකාරීව කල්පනා කළොත් පුද්ගලයෙක් තුලින් මිනිමරුවෙක් වුණත් නිර්මාණය වෙන්නට බැරි කමක් නැහැ. ද්වේෂමූලිකව ආවේගකාරීව එහෙම කල්පනා කළොත් ඒ විදිහට බරපතල අනතුරක් වෙන තැනකට උනත් පුද්ගල මනස සක්‍රිය වෙන්නට පුළුවන්. ඒ මෙතන ක්‍රියාත්මක වෙන්නේ මම කියලා කෙනෙක් නෙමෙයි හේතුඵල ධර්ම න්‍යායයක්. එතකොට එන්න එන්න ආශ්‍රව ධර්ම වැඩෙනවා නම් ආශ්‍රව ධර්ම නිසා නීවරණ ධර්ම මතුවෙනවා. ඒ නීවරණ ධර්ම නිසා නැවත ආශ්‍රව ධර්ම උත්සන්න වෙනවා. එතකොට නැවතත් නීවරණ ධර්ම වැඩෙනවා. එතකොට අර කාමච්ඡන්දය හෝ ව්‍යාපාදේ. දැන් මෙතන මතුනේ ව්‍යාපාදේ. එතකොට ව්‍යාපාදේ මතුවෙන්න මතුවෙන්න අනේකාගේ විනාශය අපේක්ෂා කරනවා. එතකොට ඒක සෞම්‍ය විදිහට එනකොට කලකදී හරි ඕන් විනාශ වෙයි කියලා බලාපොරොත්තු. ඒක තදින් එනකොට ඒක ක්‍රෝධයක් බවට ද්වේෂයක් බවට ආවේගයක් බවට පත් වෙලා ඒ මොහොතේම අනේකා නසන්නට වනසන්නට චිත්තසංතානයේ සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. දැන් මේ මොකක්ද වෙන්නේ ආර්ය ධර්මය අහලා නැතුව නෙමෙයි. ආර්ය ධර්මය පිළිබඳව නොදන්නා බව නෙමෙයි. ඒවා දැනගෙන තිබුණත් අහලා තිබුණත් අවශ්‍ය මොහොතේ සිහි කරගන්නට යෝනිසෝ මනසිකාරය අවදි කරගෙන නැහැ. නමුත් ඒ වෙලාවේ අපි ඒක තේරුම් අරගෙන එක්වරම ගිහිල්ලා නායක හමුදුරුව මුණ ගැහිලා කතා කරපු නිසා උන්වහන්සේ ගාක් ගැඹුරු දහමක් අනුව නෙමෙයි ඊටාම සරල විදිහට සාමාන්‍ය විදිහට අපට දැනෙන හැටියට උන්වහන්සේ වචන කීපයක් සිහිපත් කළා. ඒ ඒ සිහිපත් කරපු කාරණේ නිසා අපේ ජීවිතය ගැන අන්න අයට අපි දෙන උපදේශයන් ගැන මේ මට මොකද්ද උනේ කියන එක ගැන සිහි වෙනකොට මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඒ ලැජ්ජාවත් එක්කලම ආපහු මම කුටියට ඇවිල්ලා නැවත අර පුටුවෙම වාඩි වෙලා gedara ප්‍රශ්නේ පැත්තකින් තියලා මට මේ මොකද්ද උනේ කියලා කල්පනා කරන්න පටන් අන්න එතකොට තමයි සිහියෙන් නුවණින් මේ හේතු ප්‍රත්‍ය වශයෙන් මනස තුල කොහොමද දේවල් සක්‍රිය වෙන්නේ ආවේගයේ ද්වේෂයේ ව්‍යාපාදයේ මේවා වැඩෙන්නේ කොහොමද කියලා සිතන්නට පුළුවන්. ඒ ධර්මානුකූලව ඒ ටික සිතාගෙන යනකොට සම්පූර්ණයෙන්ම අර ආවේගය සමනය වෙලා මනස යථා තත්ත්වයටපත් වුණා. ඒ යථා තත්ත්වයටපත් වුණාට පස්සේ අයියයි අක්කයි අර දරුවයි ගැන හිතනකොට මට ලොකු අනුකම්පාවක් ඇති වුණා. කොච්චර වැරදි විදිහටද මම කල්පනා කළේ. කොච්චර අසත්පුරුෂ විදිහට නපුරු විදිහටද මම කල්පනා කළේ කියන එක මට දැනෙන්න ගත්තා. ඊට පස්සේ දැන් මගේ චිත්ත පීඩාව දුරු වුණාට මගේ ප්‍රශ්නේ විසඳුණාට ඉතින් ගෙදරම යම් කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒකටත් පිළියමක් යොදන්න ඕනනේ කියලා ඇත්තටම මොකද්ද ගෙදර වෙලා තියෙන්නේ කියලා හොයලා බලනකොට එහෙම මොකක්වත් නැහැ අර අහපු දැකපු දේවල් වෙනත් කෙනෙක් කියපු විදිහත් එක්කලා ඒ කියපු විදිහ අනුව මම මනසට ගත්ත හැඟීමත් එක්කලා මම චිත්ත රූපමවමව කතන්දර හද හදා ගෙදර දැන් මෙහෙම වෙලා ඇති මෙහෙම වෙලා ඇති කියලා මම කල්පනා කළා විනා එහෙම කිසිවක් එහි වෙලා නැහැ. තාම සමගි සම්පන්නව ඒ අය ජීවත් වෙනවා. අදටත් ඒ ඒ අපේ සහෝදර සහෝදරියන් වගේම ඒ ලේලිවරු බෑනවරු ඒ සියලු දෙනා අපේ මෑණියන්ට ඉතාම කරුණා මෛත්‍රියෙන් සත්කාර කරන්න උපකාර කරන්න ඉතින් ඒ සියල්ල එහෙම යථා තත්ත්වයෙන් පැවතුණා වුණත් දැන් මේ බරපතල අර්බුදයක් නිර්මාණය කරගෙන භුක්ති විඳිමින් ආශ්‍රව ධර්ම වර්ධනය කරගත්තේ ඇයිද මෙනෙහි කල යුතු ආකාරය පසක තබලා මෙනෙහි නොකල යුතු ආකාරයෙන් මෙනෙහි කරන්නට ගිය නිසා දැන් ගිහිද පැවිදිද කතාවක් නෑ මෙතනදී ඔළුවේ කෙස් තියනවාද ඇඳුම කලිසමද සිවුරද කියන එක නෙමෙයි ගැටලුව වෙන්නේ අපි සිහියෙන්ද හිතන්නේ අසිහියෙන්ද යෝනිසෝ මනසිකාරයෙන්ද කල්පනා කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. අන්න ඒ මත තමයි අපේ ආශ්‍රව ධර්ම මත්වීම හෝ දුරුවීම තීරණය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනෝ මේ ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මය අහලා නැති ආර්ය ධර්මෙහි හික්මිලා නැති අය දැන් අපිට තියෙන්නේ ඕකෙන් කොයිකද අපි ආර්යයන් වහන්සේලා සසරේ දැකලත් තියෙනවා මේ ජීවිතෙත් සමහරට අපිට මුණ ගැහිලා ඇති අඳුනා ගන්නට පුළුවන් වුණත් බැරි වුණත් එතකොට ආර්ය ධර්මය අපි අහලා තියෙනවා අපිට තියෙන ලොකුම අඩුපාඩුව තමයි ඒ ආර්ය ධර්මයේහි අවශ්‍ය මොහොතේ හික්මෙන්නට සති සම්පජඤ්ඤය අවදි කරගෙන යෝනිසෝ මනසිකාරය අවදි කරගෙන ක්‍රියාත්මක වීම. ඉතින් එතන තමයි අපි පුහුණු කරන්න ඕන තැන. එතන තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ. ඒ ප්‍රතිපදාව ප්‍රගුණ කරන තරමට තමයි ආර්ය ධර්මයේ හික්මුණු කෙනෙක් බවට පත් ඒ හික්මුණු බව නැතිනම් ඒ තනත්තා අඳබාල ප්‍රතඥයෙක් හැටියට. ඒ කියන්නේ අර මෝහෙන් අවිද්‍යාවෙන් මුසපත් වෙන හැඟීම් වලට ආවේග වලට වහල් වෙන manussත්වයේ මානසික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගත නොහැකි තමන්ට තමන් පාලනය කරගන්නට සංරක්ෂණය කරගන්නට බැරි දුර්වලයෙක් හැටියට තමයි එතනත්තා හැඳින්වෙන්නේ. ඒ බඳු කෙනෙකුට මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම පිළිබඳ කතාව අදාළ වෙන්නේ නැහැ කියන බවයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මහණෙනි දන්නා වූ දක්නා වූ තැනත්තාට පමණයි මම මේ දේශනාව කරන්නේ නොදන්නා වූ නොදක්නා වූ තැනැත්තාට නොවේ. මොකද මේ ප්‍රතිපත්ති ක්‍රමය මේ කෙලෙස් දුරු කිරීමේ උපාය මාර්ග අනුගමනය කරන්න නම් ඒ තැනැත්තාට ගැටලුවක් අර්බුදයක් ඇති වෙන අවස්ථාවේදී අර ආශ්‍රව ධර්ම වැඩෙන්නට පසුබිම හැදෙනකොට ඒ වෙලාවේදී ඔහුට පුළුවන් වෙන්නට ඕන සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරයෙන් මේ ආශ්‍රව දුරු කළ යුතු ක්‍රම පිළිබඳව මනස අවදි කරගෙන සක්‍රිය වෙන්නට ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න කලින් අහලා තියෙන්නට ඕන, හිතලා තියෙන්නට ඕන, පුහුණු කරලා තියෙන්නට ඕන. එහෙම කෙනෙකුට තමයි මේ මොහොතේ යෝනිසෝ මනසිකාරයෙන් මේ කාර්යය කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකල යුතු ඒ ධර්මය මොනවද? එතකොට දැන් මෙනෙහි කළ දැන් මේ ආර්යයන් නොදැකපු ධර්මයේ පිළිබඳ විචක්ෂණ නැති තැනත්තා මෙනෙහි නොකළ යුතු දේවල් තමයි මෙනෙහි කරන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ මෙතනදී නැවත මතු කරනවා ඒ මෙනෙහි නොකළ යුතු නමුත් අර දුබල පුද්ගලයා මෙනෙහි කරන්නා වූ කාරණා මොනවද? එතෙන්දි තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි යම් ධර්මයක් සිහි කරන තැනැත්තාට නූපන් කාමාශ්‍රවය උපදිනවද? උපන් කාමාශ්‍රවය වැඩෙනවද? නූපන් භවආශ්‍රවය උපදිනවද? උපන් භවආශ්‍රවය වැඩෙනවද? නූපන් අවිද්‍යාශ්‍රවය උපදිනවද? උපන් අවිද්‍යාශ්‍රවය වැඩෙනවද? අන්න ඒවා තමයි මෙනෙහි නොකල යුතු ධර්ම කියලා කියන්නේ. එතකොට මෙතනදී එකින් එක මේකයි මේකයි කියලා වෙන් කරන්නට ගිහිල්ලා නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපට නිර්ණායකයා මිනුම් දණ්ඩක් පෙන්නනවා. අපි මෙනෙහි කළ යුතු දේ මොන අපි මෙනෙහි කළ යුතු දේ මොනවද මෙනෙහි නොකළ යුතු දේ මොනවද කියලා අපටම මැන බලා ගන්නට අපටම හඳුනා ගන්නට පුළුවන් විදිහේ නිර්ණායකයක් බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට දේශනා කරා. මිනුම් දණ්ඩක්. එතකොට මොකක්ද මේ මෙනුම් දණ්ඩ? මහණෙනි යම් කිසි කරුණක් මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාශ්‍රවේ උපදිනවා. උපන්නා වූ කාමාශ්‍රවේ වැඩෙනවා. අන්න ඒ ආකාරයෙන් යමක් පිළිබඳව මෙනෙහි නොකළ යුතුයි. යමක් පිළිබඳව සිහිපත් කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කිරීමේ රටාව නිසා මෙනෙහි කරන ක්‍රමය නිසා නූපන්නා වූ භවආශ්‍රවේ වැඩෙනවද උපන්නා වූ භවආශ්‍රවේ වර්ධනය වෙනවා එහෙම කල්පනා කරන්න එපා ඒක කල්පනා නොකළ යුතු ක්‍රමයක් ඊළඟට යම් විදිහකින් අපි කල්පනා කරනකොට ඒතනත්තාගේ අවිද්‍යාශ්‍රවේ වැඩෙනවද වැඩුණු අවිද්‍යාශ්‍රවේ තවත් වඩා වර්ධනය වෙනවා නූපන් අවිද්‍යාශ්‍රවේ උපදිනවා උපන් අවිද්‍යාශ්‍රවේ වැඩෙනවා එහෙමනම් ඒ ක්‍රමය කල්පනා කරන්නට සුදුසු ක්‍රමයක් නෙමෙයි. අන්න දැන් මේක තමයි මිම්ම. මේක තමයි මිනුම් දන්න. මේක තමයි න්‍යාය. අපි අපි කල්පනා කරන ක්‍රමය හරිද වැරදිද කියලා තීරණය කරගන්න. දැන් දැන් මේ පෙන්වන්නේ ලෝකේ හරි වැරද්ද නෙමෙයි. දැන් අපිට හිතෙනවා ආවලා වැරද්දක් කළා. දැන් මට හිතුනේ එහෙමයි. අයියයි අක්කයි වැරද්දක් කළා. එතකොට දැන් ඒගොල්ලෝ කරපු වැරද්ද ගැන තමයි කල්පනා කරන්නේ. කල්පනා කරනකොට මගේ මනසේ අර දිට්ඨිආශ්‍රවේ අවිජ්ජාශ්‍රවේ වැඩෙනවා. එතකොට ඒක වැඩුණාට ඒක පේන්නේ අරගොල්ලන්ගේ දෝෂය තමයි පේන්නේ. එතකොට දැන් අපි අපේ පැත්තට හැරිලා තමන්ගේ පැත්තට හැරිලා විමුක්ති මාර්ගය සඳහා තමන්ගේ මනස පිරිසිදු කරන අපි දැන් මේ කතා කරන්නේ කෙලෙස් දුරු කරන උපාය මාර්ගනේ. ඒතර කෙලෙස් දුරු කිරීමේ උපාය මාර්ගයක් පරිහරණය කරන්න නම් අපිට නෙතට කනට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණත් එක්ක නෙමෙයි අපි පොරබදන්න ඕන ඒ අරමුණට සාපේක්ෂව මනසේ සිදුවෙන ක්‍රියාවලිය ගැනයි අවධානය යොමු කරන්න. පසුගිය සතියේ අපි සිහිපත් කළා සතියයි කියලා කියන්නේ මේ අරමුණ ගැන අවධානය පැවැත්වීම කරන කියන දේ ගැන අවධානය පැවැත්වීම පමණක් නෙමෙයි. ඒ අරමුණට සාපේක්ෂව කරන කියන දෙයට සාපේක්ෂව අපේ මනෝභාවයන් අපේ සිත වැඩ කරන විදිය ඔය දෙපැත්තම ගැන අපට අවධානය තියෙන්නට ඕන. එතකොට තමයි සතිය උපදින්නේ. සිහිය උපදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා ඒ විදිහට තමන්ගේ මනස ගැන අවධානය යොමු කරලා විමසා බලන්නට ඕනේ මේ සිතන ක්‍රමය නිසා මගේ මනසේ කාමාශ්‍රව උපදිනවද භවආශ්‍රව උපදිනවද ditthාශ්‍රව උපදිනවද අවිජ්ජාශ්‍රව උපදිනවද මේ ගැන මෙනෙහි කරලා බලන්නට ඕනේ අපි දැන් අර මුලින් කිව්ව උදාහරණය ගත්තොත් තමන්ගේ ප්‍රියමනාප ඥාතිවරයෙක් මිය යනවා එතකොට මිය ගියාට පස්සේ දැන් ධර්මය ගැන හිතන්නට පුළුවන්කම තිබුණා වුණත් එහෙම නෙමෙයි හිතන්නේ අනේ මම ගෙදර හිටියානම් මේ දේ සිද්ධ වෙන්නට දෙන්නේ නැහැ. මම දැනගත්තානම් මං කල්ලාතුවම අරගෙන යනවා වෛද්‍යවරයෙක් ළඟට. අපරාධේ අර වෛද්‍යවරය ළඟට ගෙනියන්නේ නැතුව අසවල් වෛද්‍යවරය ළඟට අසවල් රෝහලට ගෙනිච්චනම් හරි. දැන් මේ ඔක්කොම දැන් මේ වෙනකොට කරන්න බැරි දේවල්. සිදු නොවුණු දේවල්. ඉතින් මේ සිදු නොවුණු දේවල් දැන් අලුතෙන් සිද්ධ කරන්න බෑ. දැන් පුද්ගලයා මැරිලා ඉවරයි. දැන් තමනුත් Tamanටත් හොඳටම වැටහෙනවා දැන් මේවා කල්පනා කරලා තේරුමක් නැහැ කරන්න පුළුවන් වැඩ නෙමෙයි. දැන් එහෙම වැටහුණා වුණාට අර මනෝභාවයෙන් අර මනසින් ඒ අරමුණ භුක්ති විඳින රටාවෙන් Taman වෙනස් වෙන්නට සූදානම් නැහැ. ඒකට උනන්දුවක් නැහැ. ඒකට උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙලාවට සමහර කෙනෙක් කල්පනා කරන්නේ අනේ මට නම් මේක දරා ගන්න බෑ මගේ පපුව පැලෙයිද දන්නේ නැහැ. මමත් මේ මත්තේ මැරෙයිද දන්නේ නැහැ. අනේ මට කලන්තේ වගේ එතකොට මට සිහි නැති වෙන්න එනවා වගේ අන්න එහෙම තමන් පිළිබඳව ඉතාම දුර්වල මට්ටමකින් කල්පනා සමහර කෙනෙක් නම් අර ඒක ඒ ඒ සම්බන්ධව තමන් හරියට සංවේදී තමන් බොහෝම කාරුණික කෙනෙක් තමන්ට ඒවා දැනෙනවා වැඩි කියන පෙන්වන්න. ඉතින් ඒ ඒ මොකද්ද අර තමන්ගේ ප්‍රතිරූපය මමත්වයේ පිළිබඳ ප්‍රතිරූපය නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ අර අසරණ ස්වභාවයෙන් අනිත් අයගේ අවධානය දිනාගන්න. ඒතකොට අර මැරිච්ච මිනිහට මිනිස්සයාගේ වැඩ ටික කරන්නත් ඕන gedara දැන් මේ මේ අය නලවන්නත් ඕන. ඉතින් එහෙම අර අනිත් සියලු දෙනාගේ අවධානය යොමු කරගන්න එහෙමත් සමහරු කරනවා. එතකොට තව සමහර කෙනෙක් ඇත්තටම එහෙම ප්‍රතිරූපයක් මවන්න අනිත් අයගේ අවධානය ගන්න නෙමෙයි හැබෑවටම නිකන් Taman දුබල වෙලා ඔතෑණි වෙලා බොළඳ වෙලා නිවට වෙලා අර විදිහට කෙඳිරි ගාගෙන තමයි කොච්චර හරි කටයුතු කරන්නේ. එතනින් මනස මතු කරගන්න ඕනකමක් නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා කාරණය මොකක් වුණත් කාරණය අපිට වෙනස් කරන්න පුළුවන්ද හරිද වැරදිද හොඳද නරකද ඒක වෙනම කතාවක්. කාරණේ කුමක් වුණත් ඒ සම්බන්ධව අපි කල්පනා කරන විදිහ, අපි සිතන විදිහ, අපි මෙනෙහි කරන විදිහ, ඒ මෙනෙහි කරන කල්පනා කරන විදිහ නිසා අපේ ආශ්‍රව ධර්ම වැඩෙනවා නම්, කාමාශ්‍රවය වැඩෙනවා නම්, භවආශ්‍රවය වැඩෙනවා නම්, ditthාශ්‍රවය වැඩෙනවා නම්, අවිජ්ජාශ්‍රවය වැඩෙනවා නම් අන්න ඒක කල්පනා නොකල යුතු ක්‍රමයක්. ඒකට ඒක තමයි අපි අපේ මනස මැනගන්නට ඕන මිනුම් දන්නේ. අපට අපිවම පරීක්ෂා කරගන්නට පුළුවන් මේ ක්‍රමය. ඒ නිසයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය. ඒහිපස්සිකෝ ඇවිත් බලන්න පුළුවන්. සම්දිට්ඨිකෝ Taman තුලින්ම ඒව දකින්න පුළුවන්. සාන්දෘෂ්ටිකයි. එතකොට ඒබඳු න්‍යායක් බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරයය තුලත් දේශනා කරනෝ මේ කිලස් ප්‍රහාණය කිරීමේ ආශ්‍රව ධර්ම දුරු කිරීමේ ක්‍රමය තුල. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතුද ඒ ධර්මයෝ කවරහුද එතකොට අපි දැන් ওই මෙනෙහි කරන්න සුදුසු නැති ඒවයි දැන් ওই කිව්වේ ඉතින් මොනවද එහෙමනම් මෙනෙහි කරන්න ඕන මෙනෙහි කරන්න ඕන ඒවා තමයි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නහොට නූපන් කාමාශ්‍රවේ නූපදීද උපන් කාමාශ්‍රවේ ප්‍රහීන වේද එතකොට දැනට යම් කාමාශ්‍රවයක් ඉපදිලා තියෙනවා නම් එය දුරු වෙන්නට හේතු වෙනවා නම් යම් ක්‍රමයකට කල්පනා කරනකොට අන්නේ ක්‍රමය අපි කල්පනා කරන්න ඕන ක්‍රමයක්. එතකොට మతు උපදින්නට පුළුවන්කම තියෙන ආශ්‍රව ධර්ම නූපදීම යටපත් වෙනවන අන්නේ ක්‍රමය කල්පනා කරන්නට සුදුසු ක්‍රමයක්. සිතන්නට සුදුසු ක්‍රමයක්. ඊළඟට උපන්නා වූ භවආශ්‍රව දුරු වෙනවා නම් නූපන්නා වූ භවආශ්‍රව නූපදීම තියෙනවා නම් උපන්නා වූ අවිද්‍යාශ්‍රව ප්‍රහීන වෙනවා නම් නූපන් අවිද්‍යාශ්‍රව නූපදීම පවතිනවා නම් අන්නේ ක්‍රමය තමයි කෙනෙකුන් විසින් කල්පනා කරන්නට සුදුසු ක්‍රමය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් උදාහරණයක් හැටියට දක්වනවා මේ ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මයේ පිළිබඳ විචක්ෂණ නැති ඒ ආර්ය ධර්මයේ ප්‍රගුණ කරලා නැති කෙනා අර කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව වැඩෙන විදිහට කොහොමද කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උදාහරණයක් පෙන්නනවා. උදාහරණයක් හැටියට පෙන්නනවා කෙනෙක් තමන්ගේ ආත්ම භාවය පිළිබඳව සිතන ආකාරය. එතකොට මෙතන දැන් මේ සූත්‍රය අපි මුලින් සිහිපත් කළා පසුගිය සතියේ ආශ්‍රව ධර්ම තුනයි මෙහි දක්වන්නේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව නමුත් තව සමහර තැන්වල විශේෂයෙන් අභිධර්ම පිටකයේ බොහෝ තැන්වල දිඨාශ්‍රවය කියන එකක් යොදලා තියෙනවා එතකොට ඒකට හේතුව හැටියට මේ සූත්‍රෙත් අපිට පෙනෙනවා අර කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්ම තුන නම් වශයෙන් කිව්වට මේ මෙතනින් එහාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න යන කාරණය තනිකරම දිට්ඨිය පිළිබඳ කාරණය. එතකොට මේ දිට්ඨිය පිළිබඳ කාරණය වැරදි විදිහට හිතනකොට අර දිට්ඨි ආශ්‍රවය වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඒක දිට්ඨි ආශ්‍රවයයි කියලා නම් කරලා නැති වුණාට දැන් අර අභිධර්මය විග්‍රහ කරන තැන්වල ඒ දිට්ඨි ආශ්‍රවය කියන එක යොදලා තියෙන්නේ මේ හේතුව නිසයි කියන බව අපිට පැහැදිලි කරගන්නට පුළුවන් මේ සූත්‍ර දේශනාව විග්‍රහ කරන ආකාරය බැලුවා. එතකොට එහිදී බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි ඒ මෙනෙහි නොකල යුතු ආකාරයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම හිතනවා. හිත මේ මෙසේ නුනුවණින් මෙනෙහි කරා. ඒ කියන්නේ නුවණින් තොරව. අයෝනිසෝ මනසිකාරයෙන්. එතනත්ත මෙහෙම කල්පනා කරනවා. මම අතීත කාලයේහි ඌයෙම්ද අතීත කාලයේහි නූයෙන්ද මම අතීත කාලේ හිටියද නැද්ද අතීත කාලයේහි ජාත්‍යාදී වශයෙන් කවරෙක් ඌයෙම්ද අතීත කාලයේහි සටහන් වශයෙන් කෙසේ ඌයෙම්ද මම අතීත කාලයේහි කවරෙක්ව සිට කවරෙක් ඌයෙම්ද මම අනාගත කාලයේහි වෙම්ද අනාගත කාලයේහි නොවෙම්ද අනාගත කාලයේහි කවරෙක් වෙම්ද අනාගත කාලයේහි කෙසේ වෙම්ද මම අනාගත කාලෙහි කවරෙක්ව සිට කවරෙක් වෙම්ද දැන් වර්තමානයේහි තමා කෙරෙහි සැක ඇති කරනවා මම ඇත්තටම ඉන්නවද මම නොඉන්නවද මම කවරෙක් වෙනවද මම කෙසේ වෙනවද මේ සත්වත මේ කොයින් ආයේද කොහි යන්නේ දැන් අර පසුගිය සතියක කවුරු හරි කෙනෙක් අපෙන් විමසුවා දහසේ වැදෑරුම් සක්කාය දිට්ඨිය ගැන එතකොට දහසේ වැදෑරුම් විචිකිච්ඡාව ගැන. ඉතින් අපි එහිදී සිහිපත් කළා බුද්ධ ආදී කරුණු අට පිළිබඳව අට ආකාරයකින් විචිකිච්ඡාව, ඒ කියන්නේ සැකය පැහැදිලි කරනවා. දහසේ ආකාරයක් වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී කරුණු පෙන්වලා දෙන්නම් පැහැදිලි කරලා දෙන්නම් කියලා. මේ සබ්බාසව සූත්‍රය තමයි දහසේ ආකාරයකින් විචිකිච්ඡාව උපදින ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට අනිත් අනිත් බොහෝ තැන්වල බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති ඒ විදිහට කරුණු 8ක් දක්වනවා. ඒ කරුණු 8 තමයි ප්‍රධාන වශයෙන්ම නිර්වාණම ගාමිනී මාර්ගයට බාධා වෙන සමස්ත කාරණා ටික. දැන් මෙතන තමන්ගේ ආත්ම භාවය සම්බන්ධව තමන්ගේ ජීවිතය සම්බන්ධව දහසේ ආකාරයකින් සැක උපදවන ආකාරය. මෙතන පැහැදිලි කරනවා. එතකොට මෙතන තියෙන්නේ අර දැන් බුද්ධාදී අටතන සැකය කියන ඒ කාරණා අටේදී පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති කියන ඔන්න ඔය කාරණා තුන තමයි. කියන්නේ පෙර භවය ගැන සැක කරනවා, මතු භවය ගැන සැක කරනවා, පෙර භවය සහ මතු භවය අතර සම්බන්ධය ගැන සැක කරනවා. අන්නේ කරුණු තුන තමයි මේ දහසය ආකාරයකින් මේ සබ්බාසව සූත්‍රයේදී පැහැදිලි කරන්නේ දහසය ආකාර විචිකිච්ඡාවක් හැටියට. එතකොට දැන් මේ මේ මේවා නිකන් වචන විතරක් වගේ එකපාරට අහනකොට දැනෙනවා. ඉතින් මොකක්ද කියන ඒව වෙනස්කම කියන. ඒක ඉතින් එකින් එක වචනේ වචනේ අරගෙන බලන්න ඕනේ ඒවා තියෙන වෙනස්කම්. මේ මේ සමස්ත කතාවම බැඳී පවතින්නේ ආත්ම දෘෂ්ටියත් එක්ක. ඒ කියන්නේ සත්වයේක්ක පුද්ගලයේක්ක ආත්මයක්ක මමය කියලා අපි ගන්නා ඒ සත්ව පුද්ගල ඒ සක්කාය දිට්ඨියත් එක්කලා තමයි මේ අර්බුදේ පවතින්නේ. මොකද දැන් මේ කියන්නේ සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්‍රව ගැන පැහැදිලි කරන්න ගිහින් තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ පැහැදිලි කරන්නේ මේ කාරණා. එතකොට ඒ සෝවාන් මාර්ගඥාණයෙන් තමයි සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය දුරු වෙන්නේ. එතකොට ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට සම්මාදිට්ඨිය උපදවන්නට ඕනේ. ඒ සම්මාදිට්ඨිය නැති කෙනා හිතන ආකාරය තමයි මේ පැහැදිලි කරන්නේ. සම්මාදිට්ඨිය නැති යෝනිසෝ මනසිකාරය නැති තැනැත්තා මෙන්න මේ විදිහෙන් තමයි මේ පිළිබඳව කල්පනා කරන්න කියන කරුණයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් අපිට දැන් කාල වේලාව පැයක් පමණ ගත වුණා. ඒ නිසා අපි මේ කාරණා කිහිපය ඊළඟ දවසේ ඊළඟ සතියේ පැහැදිලි කරගමු මේ 16 ආකාරයකින් කොහොමද කෙනෙක් තුල සක්කාය දිට්ඨිය පදනම් කරගෙන ආත්ම දෘෂ්ටිය පදනම් කොටගෙන කොහොමද මේ විචිකිච්ඡාව ඇති වෙන්නේ එතකොට එහිදී අර ප්‍රධාන කාරණා තුන පටිච්ච සමුපාද ඒකාංකති කියන එකත් එතනට ගන්න පුළුවන් පූර්වාන්තය අපරාන්තය පූර්වාන්තය සහ අපරාන්තය ඊළඟට පටිච්චසමුපාදය කියන මේ කරුණු හතර පිළිබඳව ඇතිවෙන නොපැහැදිලි බව තමයි දැන් මේ සමස්ත කරුණෙන් සමස්ත මේ කාරණා 16න්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙමනම් අද දවසේ අපේ මූලික දේශනාව මේ පමණකින් නිමවටපත් කරලා අපේ ධර්ම සාකච්ඡාවට යොමු වෙමු. අපි ලබන සතියේ මූලික වශයෙන් මේ 16 ආකාර විචිකිච්ඡාව ඇති වෙන කරුණු පිළිබඳව මේවා එකින් එක එකින් එක කතා කරගෙන යනවා මූලික කාරණා ටික විසඳ ගත්තහම පැහැදිලි කරගත්තහම අපිට ඊළඟ කාරණා ගොඩක් පැහැදිලි වෙනවා මොකද එකම වගේ පුංචි පුංචි වෙනස්කම් තමයි ඒවා තියෙන්නේ නමුත් ඒ කරුණු ටික ගැන අපි වෙන වෙනම සාකච්ඡා කරන එක හොඳයි. එතකොට තමයි අර අපේ වැරදි දෘෂ්ටීන් එක එක පැතිවලින් ක්‍රියාත්මක වෙන ආකාරය දැන් මේ මේවා අපි පැහැදිලි කරගන්නකොට තේරෙනවා <laughs> වර්තමානයේ දැන් මේ බෞද්ධයි කියලා ඉන්න බොහෝ දෙනා තුල උනත් මේ මේ සැකසංකා විවිධ පැතිවලින් මතුවෙනවා. ඉතින් ඒ නිසානේ තවම සෝවාන් වෙන්නට බැරි වෙලා තියෙන. ඒතකොට සෝවාන් උණු කෙනාට මේ මෙබඳු ගැටලු මතුවෙන්නේ නැහැ. මම අතීත කාලේ හිටියද නැද්ද එහෙම කතාවක් නෑ මේ හේතු ප්‍රත්‍යයන් නිසා මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය එතනත්තාට පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. එතකොට හේතුඵල ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය හරියට ලෙහා ගන්න වෙන් කර ගන්න නාම රූප පරිච්ඡේද ඥානය ඊළඟට මේ සංස්කාර ධර්මයන්ගේ හේතුඵල දැක්ම ත්‍රිලක්ෂණ දැක්ම මේවා ශක්තිමත්ව මනසේ තහවුරු වෙන තාක්කල් බෞද්ධද අබෞද්ධද කියලා කතාවක් නෑ. ඒකයි අපි අර මුලින් සිහිපත් කළේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා තිබුණට ආර්ය ධර්මයේ පිළිබඳව දැනගෙන තිබුණට ඒ ආර්ය ධර්මයේ පිළිබඳව පුහුණුව මදි නම් ඒ පිළිබඳ ප්‍රායෝගික යෙදීම මදි නම් ඒ තැනත්තාට මේ වගේ විවිධ காரணා මතුවෙන්නට පුළුවන් අර දැක්ම හරියට තහවුරු වෙන තාක්. ඒ නිසා අපි ලබන සතියේ ඒ පිළිබඳව ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු.